යම්කිසි ශක්තිමත් සේක පවත්ව ගන්න. සමහර කෙනෙකුට ඒ පැමිණෙන පැමිණෙන අරමුණුත් එක්කලා වේගෙන් මනස දෝලණය වෙනවා. අවශ්‍ය අරමුණෙහි රඳව ගන්න බෑ. අවශ්‍ය කාරණයට අවධානය පිහිටවා ගන්න බෑ. ඒක ආතතියයි කියලා හඳුන්වන මනසේ වෙහෙස කර ගතිය, හෙම්බත් වීම, තෙහෙට්ටු ගතිය. එතකොට ඒ බඳු තෙහෙට්ටු ගතියක්, ඒ බඳු වෙහෙසක් එබඳු හෙම්බත් වීමක් ඇති වෙන්නට ප්‍රධාන හේතුව තමයි මානසික ආවේග. එතකොට මානසික ආතතිය ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා මානසික ආවේග. දැන් අපිට බැලූ බැල්මට නම් පේන්නේ මානසික ආතතිය ඇති වෙන්න වැඩ වැඩි වෙනකොට රස්සාවේ කටයුතු අපිට වගකීම් වැඩිපුර පැවරෙනකොට යුතුයකම් වැඩිපුර පැවරෙනකොට මේ වැඩ වැඩිවීම නිසා තමයි අපට ආතතිය ඇති වෙන්නේ කියලා තමයි බැලූ බැල්මට පේන්නේ. නෑ පින්නතුනි වැඩ වැඩිවීම නිසා නෙමෙයි. ඒ වැඩ පිළිබඳව ඒ කටයුතු පිළිබඳව අපි දක්වන ප්‍රතිචාරය මතයි මානසික ආතතිය ඇති වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු තමන් රැකියාව කරනකොට එහෙම නැත්නම් තමන් යම්කිසි වගකීමක් තමන්ට පැවරිච්ච වගකීමක් තමන් ඉටු කරනවා. හැබැයි තමන්ට ඒක ගැන ඉච්චර රුචිකත්වයක් නැහැ. තමන්ට මේ අනුන් විසින් කියාපු වැඩක්. එහෙම නැත්නම් තමන් කළ යුතු මට්ටමට නීත්‍යානුකූලව රාජකාරී මට්ටමින් කළ යුතු තැනට තමන් හිර වෙලා තියෙනවා. තමන්ට ඒ ගැන රුචිකත්වයක් කැමැත්තක් නැහැ. දැන් ඒක කරනකොට හැමතිස්සෙම අපිට හිතෙන්නේ මං විතරක් වෙහෙසෙන්න ඕන අනිත් අය මේවට උනන්දු වෙන්නේ නැහැ. එතකොට තලණයකඩෙම තලනවා. එතකොට වැඩ කරන කෙනා පිටම ඔක්කොම හේතු කරලා අනිත් අය අත පිහදා ගන්නවා. එතකොට මටත් මේක අතහැරලා දාලා නිකන් ඉන්න පුළුවන් නම් නිකන් ඉන්නවා. කවද මේ කර්ම ඉවරයක් වෙයිද? දැන් ওই විදිහට තමයි අපි ඒ සම්බන්ධව හිතන්නේ. දැන් එහෙම හිතන්න හිතන්න අපේ මනස දැඩිව වෙහෙසටපත් වෙනවා අර ඇති වෙන මානසික අප්‍රසාදය නිසා. ගැටීම නිසා. එතකොට දැන් අර කරන වැඩේ නිසා නෙමෙයි අපි හෙම්බත් වෙන්නේ අර මනෝභාවයත් එක්ක. ඊළඟට සමහර වෙලාවට අපි දැඩි රුචිකත්වයකින් ඒක කරනවා නම් අපි හිතමු අපි වඩාම කැමැත්තෙන් ඒක කරනවා හැබැයි අපිට මේක හරියටම පිළිවෙලට අකුරටම නිවැරදි අච්චුවටම මේක කරන්න ඕන. දැන් එහෙම වෙනකොටත් අපි ලොකු මානසික ආතතියකටපත් වෙනවා. මොකද අපිට දැන් මේක සුපිරි විදිහටම කරන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිරූපයට හානියක් නොවෙන්න තමන් ඇති කරගෙන තියෙන தত্ত্বයට ගැළපෙන හැටියට කාගේ ප්‍රසාදය ඇති වෙන හැටියට හරියටම මේක කරන්න අපි උත්සාහ කරනවා. ඒතකොට 100%ක්ම අංග සම්පූර්ණව. දැන් අර ඉංග්‍රීසියෙන් හඳුන්වනවානේ ඒ වගේ චරිත හැම දෙයක්ම perfect කියන මට්ටමින් කරන්න උත්සාහ කරනවා. එතකොට හැම දෙයක්ම හරියට, හැම දෙයක්ම අංග සම්පූර්ණ. එතකොට එහෙම කරන්න උත්සාහ කරනකොටත් අපේ මනසට ලොකු වෙහෙසක් එනවා. එතකොට කරෙන්න ඕන කාර්යය කරන එකෙන් බලාපොරොත්තු වෙන අර්ථය ගැන නෙමෙයි හිතන්නේ. මේක හරියට දසමෙට නූලට අකුරට තිතට කෙරෙන්න ඕන කියලා තමයි හිතන්නේ. ඒකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ කාර්ය සඵලත්වය නෙමෙයි අර මම කරන ඒවා මං ඉතින් හරියටම තමයි කරන්නේ. බැරි නම් අල්ලලා දාලා නිකන් ඉන්නවා කරනවා නම් කරන වැඩේ හරියට කරනවා. අන්න ඒ මානසිකත්වය. එතකොට මේක අවශ්‍යතාවයේ අවශ්‍ය විදිහට මේක පවත්ව ගන්න ඕනේ. ඒ වැඩෙත් කරන්න ඕනේ, මේ වැඩෙත් කරන්න ඕනේ. කාලය තියෙන හැටියට පරිමහගෙන මේක කොහොම හරි පවත්ව ගන්නට ඕන කියන ඒ අදහසට වඩා මට පුළුවන් නම් මම ඒක හරියට කරනවා බැරි නම් අතහැරලා දාලා නිකන් ඉන්නවා කියන ඒ විදිහට අගතිගාමී මානසිකත්වයකින් කටයුතු කරනවා එහෙම වෙනකොටත් අපි හුඟක් වෙලාවට හෙම්බත් වෙනවා. එතකොට අවසානයේ අපිට වැඩ වැඩි වීම නිසා නෙවෙයි අපි හෙම්බත් වෙලා තියෙන්නේ එක්ක ඇලීමෙන් අපට ඕන හැටියට අපට අවශ්‍ය අච්චුවට දේවල් කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් ගැටිලා හැපිලා ප්‍රතික්ෂේප කරලා. දැන් අපි හිතමු මෙහෙම අපි සමහර වෙලාවට අපේ ආදරණීය කෙනෙක් සම්බන්ධව යම් කිසි කටයුත්තකට යෙදෙනවා. එහෙම යෙදෙනකොට අපට කෑවද, බිව්වද, නිදිමරුවද, කොච්චර වෙලා ගියාද, අනිත් අය එකට ආවද නැද්ද මොකක්වත් අපට එච්චර ගැටලුවක් නැහැ. අපි රෑ දවල් වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. එතකොට දවසකට අපට කරන්න පුළුවන් ප්‍රමාණයටත් වඩා අපි දේවල් කරනවා. ඇයි අපි එහෙම කරන්නේ? එතකොට අර ආතතිය නැහැ. එතකොට අර පීඩාව නැහැ, වෙහෙස නැහැ, කායික වෙහෙසවත් අපිට එච්චර දැනෙන්නේ නැහැ. ඇයිද? අපි සතුටින්, සැහැල්ලුවෙන්, සුවෙන් ඒක කරන්නේ. ඒක මේ විදිහටම වෙන්න ඕන කියලා අපිට ලොකු වගකීමක් නැහැ. යාළුවා හෝ මිත්‍රයා කියන විදිහට අපි ඒ වැඩ ටික කරලා දෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව ගැටුමක් නැහැ. අපි සතුටින් ප්‍රමෝදයෙන්, ප්‍රීතියෙන්, හිතවත්කමින් ඒ වැඩේ කරනවා. දැන් එහෙමනම් අපිට පැහැදිලිව අපි තේරුම් ගන්නට ඕන වැඩ වැඩිවීම කියන කාරණේ මත නෙවෙයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ අපි ඒවා පිළිබඳව සිතන ආකාරය. මේකට හොඳම උදාහරණයක් තමයි මීට පෙරත් අපි ධර්මදේශනාවලදී සිහිපත් කරලා තියෙන ඔය තායිලන්තේ හිටිය අජාන්චා කියලා හාමුදුරනක් උන්වහන්සේ හරීම ප්‍රායෝගිකව ශිෂ්‍යයන් පුහුණු කරපු භික්ෂුන් වහන්සේ නම. එතකොට උන්වහන්සේගේ ආයතනයේ ඒ ආරණ්‍ය සේනාසනේ භික්ෂුන් වහන්සේලා හැමදෙනාම උදේ දානේ වළඳලා දවල් දානේ වෙනකන් වෙහෙස මහන්සියලා කරන වැඩ කටයුතු කරනවා. අතුපතු ගානේවා, සුද්ධ පවිත්‍ර කරනේවා, පස් අදිනේවා, ගස් සිටවනේවා, වතුර දානේවා ඒවා කරනවා. දවල් දාන්නෙන් පස්සේ තමයි උන්වහන්සේලා විවේකීව භාවනා කරන්නේ. ඉතින් ඒ වැඩපිළිවෙල ඊටාම බුද්ධිමත්ව යොදලා තියෙනවා. මොකද උදේ දානේ, දවල් දානේ අතර කාලය අඩුයි. එතකොට අර ගන්න ආහාර හොඳට දිරවන්නට ඕන. ඒ වගේම නිරෝගීකම සඳහා ඇඟ වෙහෙසෙන්නට ඕන. හවස් කාලේ වැඩ කරන්න ගියොත් ඊට පස්සේ රාත්‍රියට බඩ ගිනිනවා. එතකොට කයට ඒක වෙහෙසක් වෙනවා. භාවනා කරන්නට අපහසුයක් වෙනවා. එතකොට මේ හැම පැත්තක්ම කල්පනා කරලා තමයි උන්වහන්සේ ඊටාම හොඳින් මේ වැඩපිළිවෙලේ කාලසටහන යොදලා තියෙන්නේ. එතකොට දැන් උදෑසන කරන්න ඕන වැඩ කටයුතු ආයතනයේ ප්‍රධාන හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට තරුණ හාමුදුරුවන්ට යෝජනා කරනවා. දැන් අජාන් චාහාමුදුරු එක දවසක් කියන මෙන්න මේ මෙතන කුණු පස් ටිකක් තියෙනවා ගොඩ ගහලා මේ ටික අන්න අතන්ට ගෙනහිල්ලා දාන්නට ඕන කියලා ටිකක් දුර තැනක් පෙන්වනවා. ඉතින් දැන් අර තරුණ හාමුදුරුවෝ ඔක්කොම වීල් බැරෝ අරගෙන තාච්චි අරගෙන කූඩ අරගෙන උදළු අරගෙන දැන් ඔක්කොම පුරෝ පුරෝ අර කියපු තැනට ගෙනහිල්ලා ගොඩ ගැහුවා. දැන් උදේ වරුවම මහන්සි වෙලා අර පස් ගොඩ ගෙනihin ගොඩ ගැහුවා. ඊට පස්සේ එදා හවස අජාන් චාහාමුදුරුවෝ ස්ථානයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයකට වැඩම කළා. පහෝදා උදේ වැඩ කටයුතු පවරන්න චාහාමුදුරුව හිටියේ නෑ. උන්වහන්සේගේ වැඩිහිටි ශිෂ්‍ය හාමුදුරුව තමයි හිටියේ. උන්වහන්සේ කතා කරලා කියනවා මේ පස් ටික මෙතනට නෙමෙයි දාන්න නැත්තේ මෙන්න මෙතනටයි. ඒ නිසා අද ඔයගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මේ පස් ගොඩ මෙන්න මෙතනට ගොඩ ගහන්න. දැන් ඉතින් අර තරුණ හාමුදුරුව කිසි කතා බහක් නෑ. හැමෝම පෙර දවසේ වගේම උදළු ගත්තා, කූඩ ගත්තා, විල් බැරෝ ගත්තා. දැන් පස් අදිනවා. එක හාමුදුරු නමක් අලුතෙන් මේ ස්ථානෙට ආපු කෙනෙක් උන්වහන්සේට හරියට තරහ ගියා මේ කාරණයට. ඇයි උන්වහන්සේ කල්පනා කළා දැන් ඊයේ අපට කිව්වා අතන්ට දාන්න කියලා අද මේ හාමුදුරුවෝ කියනවා මෙතනට දාන්න කියලා මේ කුණුපස් ටික ඇදලා දාන තැනවත් මේගොල්ලන්ට තීරණය කරගන්නවා. එතකොට කොහොමද ආයතන පාලනය කරන්නේ? මහ ලොකුට භාවනා කර්මස්ථානාචාර්යවරුලු භාවනාවට නිවන් දකින්නට උපදෙස් දෙනවලු නිවන් දකින්න උපදෙස් දීම කෙසේ වෙතත් මේ කුණුපස් ටික දාගන්න තැන ගැනවත් මේගොල්ලන්ට තීරණය කරගන්න බෑ ඊ එක්කෙනෙක් කිව්වා අතන්ට දාන්න කියලා අද එක්කෙනෙක් කියනවා මෙතනට දාන්න කියලා දැන් උන්වහන්සේ සුටුපුටු ගාලා අර තමන්ගේ කෝපය අප්‍රසාදේ පළ කරමින් මැසිවිලිනක් එතකොට අර වැඩිහිටි හාමුදුරනමක් ඇවිල්ලා අහන මොකද්ද ඔබ වහන්සේට තියෙන ප්‍රශ්නේ නෑ හම්දුනේ බලන්නකො මේ මේ කුණුපස් ටික දාන තැනවත් මේගොල්ලන්ට තීරණය කරගන්න බැරුව කොහොමද මේ ආයතන පාලනය කරන්නේ කොහොමද නිවන් දකින්න මග කියන්නේ පස්සේ ඒ හාමුදුරුවෝ අහන දැන් ඔබ වහන්සේට මොකද්ද තියෙන ප්‍රශ්නේ දැන් ඔබ වහන්සේ ඊයේ කිසි ගැටලුවක් නැතුව මේ පස් ගොඩ අතන්ට ඇද්දා නේද ඔව් ඊයේ ඇද්දා තමයි ඉතින් අද අදින්න කියන්නේත් ඒ පස් ගොඩමනේ ආයේ ඒ පස් ගොඩ ලොකුනේ නෑනේ ඊයේ ඇද්දෙත් ඒ පස් ටිකම නම් අද අදින්න තියෙන්නේත් ඒ පස් ටිකමනේ ඒකෙන් 아무තු වෙහෙසක් 아무තු ප්‍රශ්නයක් ඇති වෙන්න විදිහක් නැහැ. එහෙමනම් මේ ප්‍රශ්නේ මොකද්ද? පස්ගොඩ නෙමේ අනවශ්‍ය කාරණයක් ගැන හිතන්න ගිහිල්ලා අපේ නොසතුට මතු කරගන්නේ. අපි දක්වන ප්‍රතිචාරය. දැන් ඊයේ දවසේ පස්ගොඩ අදිනකොට උන්වහන්සේට එහෙම අර්බුදයක් මනසේ තිබුණේ නැහැ, ගැටුමක් තිබුණේ නැහැ. දැන් මේ දෙවනි දවසේ උන්වහන්සේ ලෝක සම්මතයත් එක්ක කල්පනා කරමින් මේ පිළිබඳව තීරණ ගන්න. එතකොට ඇත්තටම මේ ආයතනයේ එහෙම කටයුතු දැන දැනම කරන්නේ මේ භික්ෂුන් වහන්සේලාගේ දුර්වල මානසිකත්වයන් අවදි කරලා ඒවා පහදලා දීලා කොහොමද සිත සකස් කරගෙන ලෝකෙට ඔරොත්තු දෙන්න මනස සකසගන්නේ කියන කාරණේ පහදා දෙන්න. එතකොට දැන් උන්වහන්සේට ගැටලුව උනේ මොකද්ද? පස්ගොඩ නෙමෙයි, වැඩ වැඩිවීම නෙමෙයි. ඒ පිළිබඳව සිතූ ආකාරයේ ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වූ ආකාරය. එහෙමනම් වෙනතුනේ අපට ප්‍රධාන වශයෙන්ම මානසික ආතතිය ඇති වෙන්න වැඩ වැඩි වීම නෙමෙයි හේතු වෙන්නේ. ඒ වගේම වැඩේහි ස්වභාවය නෙමෙයි හේතු වෙන්නේ. ප්‍රධාන වශයෙන් අපට මානසික ආතතිය ඇති වෙන්නේ මොකක්ද? අපි ආවේගකාරී වීම. එතකොට ආවේගය ඇති වෙන්නට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මොකක්ද? හැඟීම් වලට වහල් වීම. හැඟීම් කියලා කියන්නේ හැඟීම් කියලා කියන්නේ රුචි අරුචිකම්. අපේ රුචිකත්වයන්ට එක්ක අපි වහල් වෙනවා, එක්ක අපේ අරුචි කම් වලට එහෙම නැත්නම් අකමැති දේවල් වලට අපේ අප්‍රසාදයට අපේ අකමැත්තට අපේ මනසේ මතුවෙන කෝපයට ద్వේෂයට අපි වහල් වෙනවා එක්කෝ ප්‍රියමනාප බවට කැමැත්තට රුචිකත්වයට රාගයට ඇලීමට බැඳීමට අපි එක්කෝ වහල් වෙනවා එතකොට එහෙම වහල් වෙච්ච ගමන්ම හැඟීම් වලට වහල් වුණු ගමන්ම ආවේග මතුවෙනවා ඒ ආවේග වලට නතු වෙච්ච ගමන්ම මානසික ආතතිය